ස්වාමිනාංශ අවසාන ප්‍රශ්නය නියත ගතිකයයි කියන්නේ චුල්ල සෝතාපන්නද මෙහෙමයි ගති නියතයි කියලා කියන්නේ ඇත්තටම සෝවාන් ඵලලාභී පුද්ගලයා පිළිබඳයි චුල්ල සෝතාපන්න නෙමෙයි සෝවාන් ඵලයටපත් උණු කෙනා තමයි ගති නියතයි කියලා කියන්නේ චුල්ල සෝතාපන්න කියලා කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමින් පවතින කෙනා එතකොට සද්ධානුසාරී හෝ ධම්මානුසාරී පුද්ගලයා මේ ජීවිතය තුළ මරණයටපත් වෙන්නට පෙර ආතුව අනිවාර්යෙන් සෝවාන් ඵලයටපත් වෙන්න සුදුසුකම් ඇති කෙනෙක්. එතකොට සෝවාන් වුණාම තමයි ඒතනත්ත ගති නියත වෙන්නේ. එතෙක් ගති නියත වෙන්නේ නැහැ. නමුත් ගති නියත නොවුණු පමණින්ම එතනත්තා දුගතිය උපදිනවා කියලා නියම කරන්නට බෑ. දැන් අපි අර මුලින් කතා කරපු විදිහට අර සංකාර උප්පත්ති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා මේ ගුණාංග දිනු කරන තරමට එතනත්තාට මම මෙතනයි උපදින්නේ කියලා චිත්ත අදිෂ්ඨානයක් ඇති කරගන්නට පුළුවන්. එහෙම අදිෂ්ඨාන කරගත්තොත් ඒ Tamanගේ ගුණයත් එක්කලා එතන උපදින්නට පුළුවන්. එතකොට එතනත්තා සෝවාන් වෙලා නැති වුණාට දුගතිගාමී නොවෙන්නට පුළුවන්. පුළුවන්. නමුත් ගති නියතයි කියලා අනිවාර්යෙන් හඳුන්වන්නේ සෝවාන් පරලාභී පුද්ගලයෙක්මයි.